හොඳයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඊතුරු කාලය ධර්ම සාකච්ඡාවේ එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කියලා හිතනවා අපි මේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේදී කාට හරි සභාවට කියන්න කරන දෙයක් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි සාදරයෙන් ආරාධනා කරනවා අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ඉදිරියට ගොස් ආපසු හැරීමේදී සතිය කඩා නොගන්නා කියන්නේ එවිටද දකුණ වම් වශයෙන් සිහි කිරීමද නොයසේනම් සතියෙන්ම හැරෙනවායි සිහි කිරීමද යන්න කරුණාවෙන් පහදා දෙන්න. එසේම ආනාපාන සති භාවනාවේදී ප්‍රශ්වාසයේදී අගතරමක් පැහැදිලි නමුත් ආශ්වාසයේ අවසානයේදී එසැනින්ම ප්‍රශ්වාසයේ සිදුවන බැවින් එය වටහා ගැනීම දුෂ්කරය. එම අවස්ථා දෙක පැහැදිලි කරගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු පතමි. සක්මණ පිළිබඳව කියන එකේදී තමන්න තේරෙනවා නම් සමන් සතිය අඳුර ගන්න ඉස්සෙල්ලා සතිපට්ඨාන ගැන අහන්න ඉස්සෙල්ලා ඇවිදපි ඇවිදිල්ලත් සක්මණේ මැද සතිපට්ඨානේ ඇහුවට පස්සේ සතිය පිහිටියට පස්සේ ඇවිදින ඇවිදිල්ලෙත් වෙනසක් තියෙනවා කියලා ඒක තමයි මේ හැබෑ වෙනස කියලා කියන්නේ. ඒතකොට දැන් තියෙන ප්‍රශ්න තමයි මේ ගිනිච්ච සතිය හැදිලා ආපහු එනකොටත් බාල කරගන්න නැතුව, අලහප්ප ගන්න නැතුව ව්‍යාකූල කරගන්න නැතුව එන එක. නිසා දැනට තීරුම් අරගන්න ඕනේ මේ ආයන්නේ ඉන්න කෙනෙක්ට මේ මේ කතා කරන්නේ යා සක්මන දාන්න ඕනේ. දැන් තියෙන්නේ ඒ හැරෙන තැනේදී මේක බාධා වෙනවා බාධාව අඩු කරගන්න. ඒකම සතිය ගැන නොදන්න කාලේ සතිපට්ඨාන ගැන දන්නේ නැති කාලේ ආස්වාද ප්‍රසවාස දෙකම අපි ලක්ෂ කිල කෝටි වාරයක් කරලා තියෙනවා. නමුත් කවදාකවත් ඒකට අවධානය යොමු කරලා නැහැ. දැන් යොමු කරාට පස්සේ දැන් ප්‍රසවාසයේ නිමාව ලස්සනට ක්‍රමිකව සිදුවන දෙයක් වශයෙන් පේනවා. හැබැයි තේරෙනවා ආස්වාසේ නිමාව එහෙම පේන්නේ නැහැ කියලා දෙකම එකයි. මේක තියෙත් පේනවා පෙන්න බව දන්නවා. මේක නොපෙනෙන නොපෙන බව දන්නවා. දැනුමකින් දෙකම එකයි. ඉතින් ඒ නිසා මේ කරපු ක්‍රමයේම දිගට කරගෙන කරගෙන යනවා. මම දැන් ප්‍රසවාසයේ මම සාමාන්‍ය ප්‍රමාණය තියෙනවා ආස්වාසේ තේරෙන්නේ නැහැ කියලා මේ දැනුම කියන්නේ අපේ හිත දැන් මානසිකාරයේ හරියටම ආස්වාසේ කෙලවරට යෙදිලා තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නයක් ගොනු කරගන්න පුළුවන් වෙන්නේ. අපි සතිය දන්නේ නැති කාලේ සතිපට්ඨාන දන්නේ නැති කාලේ ඌව නෙවෙයිනේ ප්‍රශ්නේ. මෙන්න සම්පූර්ණ පිසු ලෝකයක් නැතිනේ. දැන් ඒ නිසා මතක තියාගන්න දැන් සතිය මෙතෙන් දීදිලා තියෙන්නේ. නිත්‍ය අභ්‍යාසයේ තමයි එකම දේ. නැවත නැවත කරනකොට ශක්මණේ සතිය දාන්නෝ, හැරෙනකොට සතිය කැඩෙන බව දාන්නෝ දෙකම එකයි. ඒ දන්න ප්‍රශ්නයක් අහන්න හිතෙනවයි කියන්නේ දැන් මගේ අවධානය වෙනදාට වැඩිය සක්මනට වැඩිය සක්මන හැරෙන එකට ඉදිලා මගේ සතිය දැන් ප්‍රසවාසය කියලාට වැඩිය ආස්වාසය කියලාට යෙදිලා මෙන්න මේකට කියන ලෑස්ති මනස අන්නෝ ලෑස්ති මනසෙන් බලන්න බලන්න බලන්න බලන්න මේක චීන කන්නඩියට දාලා පින්නෝගේ ලොකු කරලා පින්නෝගේ මේක විස්තර පෙන්න පටන් ගන්නවා ඒ නිසා Taman කවදා හරි අහවලදී දන්නේ නැහැ මයිලක මේ දුර්ගුණේ තියෙනවා කියලා දැකපු දවසේ තමයි භාවනා පටන් ගන්නේ එතකන් අපි ඉල්ල තියෙන්නේ නෑ නෑ අපි ඔක්කොම දන්නවා අංග සම්පූර්ණ gediy වශයෙන් පෙසෙල් කරන්නේ තමන්ගේ අඩුපාඩුව බුදුන් කියලා දීලා නෙවෙයි, ගුරුන් කියලා දීලා නෙවෙයි, අල්ලපු ගෙදර වෙන අපේ සංඝහලා නෙවෙයි, තමන්ටම තේරෙනවා නම් ඒක හැබෑ වෙනසක්. බුදුචානන්සේ සඳහන් කළා තියෙනවා එහෙම දැන ගැනීම බහූපකාරයි මහෝපකාරයි. හැබැයි කවුරුත් කියලා හිතමනා පෙන්වෙයි. තමන්ම දන්නවා මගේ දුර්වලතන මෙතන කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ධර්මය ඇවිල්ලා ඒකට උදව් කරනවා. ඒ දුර්වලතන ශක්තිමත් කරන්න උදව් කරනවා. ඉතින් ඒ නිසා මේ දැනීම අසත්පුරුෂයා ඒ බාධාවක් විදියට ඉච්ඡා බංගත්තක් විදියට කනගාට වෙනවා. සත්පුරුෂයා මේක ලොකු ආඩම්බරයක් කරගෙන අනේ බුදුන්ට පිහිට වෙන්න, අනේ ධර්මයට පිහිට, අනේ සතියට පිහිට වෙන්න දැම්මට මෙතන දන්නේ නැති බව දන්නා, මෙතන දන්න බව දන්නවා. ඒකට එයාට ඒක ආඩම්බරයක්, මල්මාලයක් දැම්මා වගේ, එහෙම නැත්නම් භයානක රෝග රෝග නිర్ణයක් කරගත්තා වගේ අසත්පුරුෂයන්තුන බලමුකෝ උච්චර කෙරුවත් මට අරක පේන්නේ මේක පේන්නේ නැහැ කියලා පේන දේ පැත්තක දාලා නොපෙනෙන දේ ගැන අඬාව ගගයි. ඒක නිසා මෙතෙන්ට දැනටමත් අවධානය යොමු වෙලා තියෙන්නේ මේ දැනීම ඇතිව. මට ප්‍රශ්වාසයක පේනට ආශ්වාසයක පේන්නේ නැතය. සක්මන් කිරීම දැනගත්තා සක්මන් කරන හැරෙනකොට සතිය දුර්වලයි කියලා දන්න දැනීමේ දිගට සක්මන් කරන දිගට ආශ්වාස ප්‍රශ්වාස කරන මෙයාටම හිතේ පොතක් ලියන්න තරම් දේවල් මෙතන තියෙනවා. ඒක තමයි අපි ධර්ම සාකච්ඡාදී හදා බෙදාගන්නේ. මේක කිසිම පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. ඔය එල්ලේ ඇතුව දිගට භාවනා කරන්න නැත්නම් දිගට නිත්‍ය අභ්‍යාසයේ යෙදෙන්න. ඒකෝට තමන් තුළින් බුදුන් පහළ වෙනවා. තමන් තුළින්ම ධර්මයේ පහළ වෙනවා. තමන් තුළින්ම සංඥා පහළ වෙනවා කියලා විශ්වාස කරන්න අවසර ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය හුස්ම ඇතුල්වීම හා පිටවීම මෙනෙහි කරන විට මගේ කන ඇතුලෙන් තද රසයක් දැනේ. එය විනාඩි දෙක තුනක් ඇතුළත නැති වී ගියා. ඒ ඇයිදයි කියා ඔබ වහන්සේගෙන් අසා දැනගැමින් ගැනීමට කැමැත්තෙමි. කැමැත්තෙමි. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට වර්ණනා ගන්න පුළුවන් නම් අනපේක්ෂිත විදිහට මගේ කනේ රසණයක් ආවා මට ඒ වෙලාවෙත් ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් වුණා. මට ඒ වෙලාවෙත් මම ඉන්න ඉරියව බලන්න පුළුවන් වුණා. ඒ ඉන්න වෙලාවේදීට වැඩිය කනේ රස්නේ තියෙන වෙලාවට වැඩිය නැති වෙලාවේදී මට ඉරියව පැහැදිලි එහෙම නැත්නම් ආනපානෙ පැහැදිලි කියලා බලනවා මිස මේ අහල පහල පේන කට්ටියගේ දිග පළල උස මහත කේන්දර බැල්ලි අංග ප්‍රත්‍යංග බැලිම මාර්ගපාක්ෂිකයි. ඒක කෙලෙසයක්. ඒකෙන් කරන්නේ මේ පවතින සතිය කඩන එකයි. ඒ නිසා මේක පිළිබඳව විස්තර ගුරුකෙන් අහන එක නෙවෙයි. මේක උනන්දුවම මාර්ගපාක්ෂික බව දැනගන්න. කල යුත්තේ මේ බාධාව තියෙද්දිත් මට අරමුණ පවත් ගන්න පුළුවන්ද? ඉදියව දැක් ගන්න පුළුවන්ද? මූල කර්මත්තන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් එයාගේ ඒ ආකල්පේ සම්පූර්ණ යෝනිසමනස්කාරය. නැත්නම් අයෝනිසමනස්කාරය. ඉතින් මේ මතුවෙන හැම බහුරූපෝලමක් එක්කම ඒ කතන්දර හදා හදා හේන බලාපල බල බල පේන්දර බල බල පේන බල බල ඉදිරියට යන්න හදනවා කියලා කියන්නේ අපි අකුසල් සමාපත්තියකට සමාවද කුසල් සමාපත්තියට වසුරු හෙළ ඒ නිසා මෙතන හදා ගන්න ඔය එනින දේවල් ගැන දිගපල්ල හොයන්න හදන්න කිව්වොත් වෙන්නේ මූල කර්මස්ථානට අනදර කිරීමක් කියලා කියනවා ඒ නිසා බලන්න මේ කරදර තියෙද්දි මට මූල කර්මස්ථානයකට වඩන්න පුළුවන්ද ඒකේ කියන්න පුළුවන්ද මට මේ කන රත් වෙද්දිත් මට ආනපන කරන්න පුළුවන්. නැත්තම් බෑ. මට මේ කන රත් වෙද්දිත් ඉන්න ඉරියව දකින්න පුළුවන් නැත්තම් බෑ. මට හොඳින් පුළුවන් නැත්තම් අඩුවෙන් පුළුවන් කියලා ඒ ටික කියන්න පුළුවන් දවස ආවොත් නිවන් දැක්කේ නැතුව නිවනේ සැප හොයන්න තේරුම් ගන්න පුළුවන්. මේ මම ඔක්කොටම ඇහෙන්න කියන්නේ. මේ කයට තියෙන ආශාව සහ ජීවිතේ තියෙන ආශාව නිසායි කිස් ගහක් ඉදෙන්න බෑ. කුරුලෑවක් එන්න බෑ. කන ඩිංගිත්තක් රත් වෙන්න බෑ. කටට කෙල ටිකක් උනන්න බෑ. නහයට හෙල්තු ටිකක් එන්න බෑ. එහිමේ මොකද කියලා ඉතින් නඩු. ඉතින් මොකාටද එන්නේ කියලා තේරෙන්නේ කය කෙල් ගා ගන්නද පොල් ගා ගන්නද එන්නේ කියලා. නිසා ඉඳ ගන්නකොට කාය ජීවිත নিরপেক্ষව මේ කය තින්නේ තිබේවා, රැකෙන්නේ රැකේවා. මම බලන පුළුවන් තරම් මූල කර්මත්තාන රැකගන්න රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා කම්මෝගෝ චිකාගෝ කියලා අරමුණ රකින්න පුළුවන් නම් මායя ඩබල් ස්පීඩ් එකේ රිවර්ස් ගියරයකට දාලා යනවා. දැන් මේකේ ඌ අතරනවන ඉස්සරහට එනවා. ඔන්න මම නිකන් කන කහිනකොට මෙන්න මිනිහා වැටලා. දැන් කන රත් වෙනකොට මෙයා වැටලා. තව බුදුරු කී දහක් පහළ වෙන්න වෙයිද? ওই පාඩම කියලා දෙනවා. මහරයා නිතරම ඕවර් ටයිම් දාගෙන වැඩ. මිනිහා කවදාකවත් මේ ෂෝට් ලීව් ගන්නෙ නෑ. ඇනුවල් ලීව් ගන්න මිනිහා වැඩ. බුදුරජාන් වහන්සේලා තමයි කලාතුරකින් පහළ වෙලා පණවිඩේ තියලා යන්නේ. ඒක කොහොමදත් මාරය ඇදිනේ. හැබැයි ඒක සමාදන් වෙන යක්ෂයා ඒත් මාරයම. ඒත් මාරයම දෙන්න එපා ඉදා. ගන්න හැම වෙලාවෙම ඒකට තියෙන නික්ලේශී භූමිය, නිර්මල භූමිය, අරමුණ මේ ඔක්කොම කරදර තියෙද්දි අරමුණ පවත්වාගෙන යන්න පුළුවන් කියන එක කියන්න නම් කනගත් වීම සඳහන් කරලා කමන්නේ නැහැ. හැබැයි රචනයේ සම්පූර්ණ උඩ යට කර වෙන්න ඕනේ, ඉදිරිපත් කරන තේමාව වෙන්න ඕනේ මේ බාධකයේ තියෙද්දි අරමුණ රකින්න පුළුවන්ද කියලා. ඉතින් මම මේව කතා කරන එකට අර වැඩි තමයි. නමුත් මේ ප්‍රශ්න ලියපෙන්නාට පුදුවන්ත උත්තරයක් දෙන්න මෙවැනි කනරත් වීමක් තියෙද්දි මට ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් වුණාද බැරි වුණාද? ඉන්නා බව දකින්න උත්සාහ කරාද පුළුවන් වුණාද බැරි වුණාද කියලා කියන්න කැමති නම් අම්බපමං බොහොම සන්තෝෂ වෙයි. හොඳයි කිය. කැමතිද? කලාතුරකින් තමයි මේ මං වගේ මම කතා කරනකොට කවුරු ඉස්සරහට එන්නේ ඒත් හැබැයි දවස් දෙක තුනක් එකට හිටියොත් ගන්නවමයි ඉස්සරහ. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. අවසර ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. ආනාපාන සතියේ ආශ්වාස ප්‍රශ්වාස නාස්පුඩුව පැත්තේ වාතය ස්පර්ශවන තැන නිමිති කරගෙන යද්දී හුස්ම ක්‍රමෙන් දිග කොට නැති වී යනසේ දැනුනි. කයක් නෑමෙන් දැනුනි. රෝස පාට ඉලියක්ද පෙනුනි. ඉන් එහාට මම කුමක් කළ යුතුදයි නොදනිමි. කරුණාකර මෙය මට පහදා දෙන සේක්වා. තවද ආශ්වාස ප්‍රාශ්වාසයේදී ඇස් දෙකට කඳුළු වැනි තෙතමනයක්ද කටට කෙල උනන ස්වභාවයක්ද දැනුනි. මම කඳුළු පිස දැමීමත් කෙලගිලීමත් තවත් උත්සාහ කළේ නැත. වරහන් ඇතුලේ පර්යංකයේ බිඳියේ වීයයි සිතා. මෙය මගේ දුර්වලකමක්ද? තෙරුවන් සරණයි. මේකේ පළවෙනි කොටසේ තියෙන බොහොම ලස්සන කොටසක් වශයෙන් ගිලා. ඒ කියන්නේ ඒකත් මම ආසයි කට උත්තර දෙනවා නම් හරස් ප්‍රශ්නට උත්තර දෙනවා නම් මම දන්නේ නැහැ දෙයිද නැද්ද කියලා. ඒ විදිහට ආනාපාන සංසිඳීක නැනකොට Tamanට සතුටක් විවේකයක් ප්‍රමෝදයක්ද පහළුනේ නැත්නම් බයක් චකිතයක් නොදන්නා ප්‍රදේශයට යන වගේ බීතිකාවක්ද පහළුනේ කියන එක ඉතාම වැදගත් ඊගාවට කරන්න ඕනේ කියන්නේ. එනිසා ඒ ප්‍රශ්නේ ආපෙක්කන ගියොත් මට අරස් ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා විනිශ්චයක් දෙන්න. එහෙම නැත්නම් නඩුව කල් දාලා ඊගා ප්‍රශ්නට යනවා. කවුරු හරි කැමතිද කවුරුත් නෙමෙයි මේ ප්‍රශ්න ලිපිකන කැමතිද කියන්නේ මේ විදිහට ක්‍රමයෙන් tempat වී යෑම තමන්ට ජයග්‍රහණයක් වශයෙන් වැටුණාද පරාජයක් විදිහට වැටුණාද කියන එක කට උත්තරේ මේ සභාව වෙනුවෙන් මං ආන්නේ ඔක්කොම වෙනුවෙන් මේක ලොකු මේ කාය සාක්ෂියක් වෙනවා ඒක නැත්තම් මං කියනවා ආණි කියලා. මගේ මම්ම කතා කරනවා මිසක අම්බබල් රේණුවක් දෙන්න කැමති නැහැ. සභාව වෙනුවෙන් එහෙමනම් මං නඩුව විසිකොල්ල ඊගාවස්. ඒකට කියන්නේ ආණි අප්පලම කියලා. ඇත්තට ප්‍රශ්නේ අහපෙකට ස්තුතියි. නමුත් මේ හරස් ප්‍රශ්නට උත්තර දෙනවා නම් එහෙම නැතුව මොකක්වත් මට කරගන්න බෑ. ඒ වෙනකොට ඇතිවෙච්ච හැඟුම දැනීම හෙළියුනේ නැත්තම් මම සමාජයට වැරදි මම උපකල්පනයක් මම දෙන්න වැරදි උපදේශය දෙන්නේ. ඊට පිට වැඩි හොඳයි මෙතනින් නැත කරනවා. නමුත් ඒක මට ඉස්සරහට සාකා බලන්න නම් මේ නඩුවට මේ අද්දුරු සාක්ෂි අවශ්‍යයි. ඒ නිසා අනිත් දවසේ මේ ලියුමක් ආයෙ ලියන්න ලියනකොට ලියන්න මට මෙහෙම ආනපන සංසිඳනකොට කැමැත්තද අකමැත්තද පාළුවද හිතා ගන්න බෑ බොහොම සන්තෝෂයි එන්නේ දැන් තියෙන මයික් එකක් තියෙනවා අපි උඩරිම සලකනවා ස්වාමීන් වහන්සේ දැනුණා දැනුණා මට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා ඒ ආස්වාදයක් නම් දැනෙන්නේ නැහැ කොහොමද කියලා මට තේරුණේ නැහැ. තමන් තිබුණේ මේක හරියන වැඩක්ද වරදින වැඩක්ද එහෙම නැත්නම් නොදන්නා තැනකට යන භීතිකාවක්ද එහෙම නැත්නම් තිබුණු කරදරයක් තුවාලය සනීප වෙන වෙනවා වාගේ සහනයක්ද කියන එකයි භීතිකාවක් නම් දෙන්නේ නෑ මට මොකක්ද කියලා එහෙම තේරුමක් වුණේ නෑ ඒක මුගක් වෙලාවට වෙන්නේ ප්‍රශ්නයක් අහන්නේ එහෙම බීතිකාවක් නැත්නම් බයක් ඇති වීම නිසා. එහෙම නැත්නම් ඒක නා සෙල්ලක්කාරකම්ට ඉදිරියට යනවනේ. බීකා බීජිකලා කැච්චෙච්ච නැති බව ප්‍රකාශය මට ලොකු දෙයක්. ඒ නිසා මම ඉල්ලා හිටිනවා නැවතත් මේ දේ නැවත වීම සඳහා යම් ආකාරයක පසුබිම සකස් කිරීමක් අවශ්‍යද? සප්පාය කරන සකස් කිරීමක් අවශ්‍යද? ඒක සපේලා දෙන්න. ඒ මොකද එක සැරයක් මේක වෙච්ච එකනට යන්තම් හිතා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පසුබිම නොවුණු කෙනාට වැඩිය. ඒ නිසා එයාගෙන් ඉල්ලීමක් කරනවා බීජිකාවක් වෙලා පසර ගන්න භ්‍රාන්තියක් උනේ නැත්නම් මේ දේ නැවත වීමට නැත්නම් නැවත නැවත වීමට කුමක් කළ යුතුද? එතකොට සාහසිකයක් දෙන්න පුළුවන් ඊගාව දාසෝයිට ඩිංගක් ඉස්සරහට යනවා. ඊගාද තව ඩිංගිත්තක් ඉස්සරහට යනවා. යන්න යන්න යන්න තමන තියෙනවා තමන්ගේ හිත යෝනිසමංස්කාරයෙන් මේක කරබැලීමේ ආසාවෙන් ඉදිරියට යනවද? නැත්නම් බය වෙලා, චකිත වෙලා පස්සෙන් පස්සට එනවද? එතකොට මම මේ කියන කේ උත්තරේ පැහැදිලි වෙනවද? නැත්නම් මම නැවත ප්‍රතිවචනක් දෙන්න ඕනේ. ඕක දිගටම කරගෙන යන්න. එච්චරයි කියන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මේ සභාව වෙනුවෙන් ඉදිරිපත් කළා කට උත්තර දීපේක අනිතික ඥාන පරණක් වෙච්ච එක තවත් හොඳයි. අවසර ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස සති සම්පජාඤ්‍ය පවත්වා ගන්නා අන්දම උදාහරණ ක්‍රියාවක් මගින් පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මට දැනීම ගැනීමට අවශ්‍ය වන්නේ අත් දිගහැරීම් හැකිලීම් පවා ඒ ඒ ක්‍රියාවන් කෙරෙන විට අප විසින් මෙනෙහි කළ යුතු වන්නේ දැයි දැන ගැනීමය ඔබ වහන්සේට තුරුණුවන්ගේ පිහිට ලැබේවා පළවෙනි ප්‍රශ්නයක් තිබුණා සක්මන කරනකොට සීන සතිය හැරෙනකොට කැඩෙන ප්‍රකාශ ඒකට ආස්වාදයෙන්දලා ආස්වාදයෙන් හොඳ ඉඩ ප්‍රස්තාවක් තියෙන බලන්න පුළුවන් ආස්වාදයෙන් ප්‍රසවාසන එක සැරේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ දෙකේදිම තියෙන්නේ අර කරගෙන ගිය වැඩේ වෙන දෙයක් වලට පරිවර්තනය වීම නැත්නම් ඉරියාව ඉරියාපතේ සංදිස්ථානකටපත් වෙනවා. ඇවිදින ඉරියාව හැරෙන ඉරියාවට මාරු වෙනවා. ප්‍රස්වා ආස්වාසිය කියලාට ප්‍රස්වාසයට මාරු වෙනවා. ඒතකොට මෙතන සති જાති දෙකක් කියලා කියද හැකි නිකන් විස්තරේ සඳහා සක්මණේ පවතින සතිය ඊට පස්සේ ධක්මණින් හැරෙන තැන මාරු වෙනකොට ඒ සතිය ඊට පස්සේ ආයෙත් ධක්මණින් සතිය. එතන ආස්වාසේ ඉවර වෙනකම්ම බලන්නේ සතිය ඊට පස්සේ ප්‍රස්වාසයට වහා මාරු වෙනකොට ඒක දන්නේ නැහැ කියන්න බැරුව ඒක දන්නවා කියන්න බැරම සතියක්. ඒ නිසා ඉරියව්වේ එක සතියක් තියෙනවා ඉරියාපත සංකීර්ණ තව සතියක්. ඒ ඉරියාපත සංදීජ පවතින සතියට සම්පජඤ්ඤය කියනවා කියලා දැනට හිතාගන්න. එතකොට තමයි තේරෙයි. ඇවිදිනකොට තියෙන සතිය නෙවෙයි හැරෙනකොට ඉරියාපත සංදීයේදී තියෙන සතියට කියන්නේ සම්පජඤ්ඤය. ඒකට කියන්නේ ඉරියාපත සංදීයකට යනකොට මේ ගෙනිච්ච සතිය කඩා ගන්න නැතුව ඉන්න අපි ළඟ සුවිශේෂී ඥානයක් තියෙනවා. ඒක සතියට වඩා මේරිච්චකමක් හිතන තියෙන්නේ. එකකින් එකට මාරු වෙනකොට අතින් අතට මාරු වෙනකොට වමෙන් දකුණට මාරු වෙනකොට ඇවිදින කෙනා හැරෙනකොට ආස්වාදේ ප්‍රසවාසයට මාරු වෙනකොට එතන තියෙන ඒ ඥාණයට ඒක ඇත්තට සතියට වැඩි දියුණු තත්ත්වයක් ඒක ප්‍රඥාචෛතසිකය ඒකට කියනවා සම්පජඤ්ඤය කියලා ඒක නිකන් සාමාන්‍ය කොට උපමාවක් කිව්වොත් දරුවෙක් එලිපත්te ගිහිල්ලා කකුල් දෙක උඩ තියලා කකුල් දෙක නලවනල පුන්නනවා කියන එක අහලා තියෙනවා දරුවෝ කකුල් දෙකේ නලවන එක දැන් ඉවුව කොහෙද කොළඹ එක්ක ඒවට ආයම්මලා ඕනේ එහෙම නැත්නම් වෙනම දැන් නලවන්න තුටිලි තියෙනවා සින්දුකේගේ අම්ම නැති වෙලාවේ තනව නලවා ඉන්නවා. ඉතින් පොඩි එකක් කුණු අරපෙන් බයිනවා අම්මට. මේ ප්ලාස්ටික් කොල්ල පුළුවන් ද අම්මව කරලා දෙන්න කොහොම හරි ඌ බැන බැන තමයි බුදියන්නේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. කකුල් දෙකේ බබා දිගු කෙරුවට පස්සේ කකුල් දෙක ඈත් කරගොම් බබා එහෙම දොයිනේ. ඊට පස්සේ නැගිට්ට බබා අවදි කරන්නේ නැතුව එහෙම උසන ඇඳේ ගෙනියන්න මව් ඥානෙ අවශ්‍යයිනේ. නිදාගත්ත බබාගේ නිින්ද කඩා ගන්න නැතුව එහෙම උස්සලා ඒක ලොකු හැලහැප්පිල්ලක් කරන අඩු චරිචුරු ගන්නවා ටිකක්. ඒ සියති කියලා ඇඳේ ගිහිල්ලා තියෙනකොට බුද්ධි කරවන්න තියෙන ඥානය සහ නිින්ද කඩා ගන්න නැතුව ඉරියව් මාරු කරන තියෙන ඥානය කියලා දෙකක් එපායි. බබානිදි කරන වගේ එකක් තමයි ආන ආශ්‍රය මේ සක්මනේ යනකොට හිත තැම්පත් කරගන්නවා සතිය. ඒක කඩා ගන්න නැතුව හැර වෙනකොට සම්පජානයි. ආශ්වාසය ඉවර වෙනකම්ම බලන එක සතිය. ඒක ප්‍රශ්වාසයට යනකොට එන හැල හැප්පිල්ලදී කලබල වෙන්නේ නැතුව බලන එක සංපජාන. ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම බලන එක සතිය. ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට මාරු වෙන තැන හොඳට මට දැන් විස්තර සහිත පේනවා. ඒකට ඇති වෙන ඥානයේ සංපජාන. එනිසා ඉරියාපත සංදියක් ගැන තමයි සංපජඤ්ඤය කතා කරන්නේ. ඉරියාපතයක් ගැන කතා කරන්නේ සතිය. ඉතින් මේ දෙක වෙන් කරන එක ඇත්තට ලේසි වැඩක් නෙමෙයි. මේ මම නිදර්ශන ටිකක් ඔය දුන්නට. නමුත් මේක ඉබේ සිදුවෙන දෙයක්. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මෙනෙහි කරමින් සතිය පවත්වන මොකද සම්පජඤ්ඤයට සතිය අවශ්‍යතාවයක් නැහැ. සතිය ජඤ්ඤ සම්පජඤ්ඤ කොග්ගාලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. සතිය වැඩෙනකොට ඒ ඉබේම වැඩෙනවා. අපිට කරන්න තියෙන්නේ සතිය වඩා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරාට පස්සේ ඉබේම සම්පජඤ්ඤය වැඩෙන එකක්. ඒක ධර්ම නියාමයක්. ඒක කියනවා ධම්මට්ඨිති ධම්ම නියාමතා ඒකට තන් කියනවා යථාභූත ඥාන සතිය ඇවිල්ලා යම් මට්ටමකට ආවට පස්සේ ඉබේම සම්පජඤ්ඤය හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා සම්පජඤ්ඤය හැදෙන වෙලාවේ මූල ධර්ම වක් කරන්න ගියොත් ඒ සම්පජඤ්ඤය සම්පූර්ණ පෑදීතියට පොරදීකට කරා වගේ අවුලෝ. අපිට ඕන කර තියෙන සතිය ආරම්භ දෙන එකයි නිතරම සතිය සාතික කරන්න. එතකොට ඉරියාපතේ දන්නවනේ ඉරියාපත සංදිස්ථානය සම්පජඤ්ඤය ඉබේ කරන දෙයක්. ඒක ඉදිකට සතිය නම් සම්පජඤ්ඤය කියන්නේ නූල වගේ එකක්. කොන්ද පැන නැති වුණාට නූලට ඒකෙන් තමයි ගැටේ වැදෙන්නේ. ඉදිකට්ට කියන්නේ කෙලින් යන එකක්. ඒක රෙද්ද නමාගෙන යනවා. ඉදිකට්ට ගියාට පස්සේ පිටිපස්සෙන් එන නූල ගැටේ දාගෙන ගැටේ දාගෙන මැස්ම දාගෙන යනවා. ඉදිකට්ට සතිය නම් සම්පජඤ්ඤය කියන්නේ නූල කියලා කියතයි. ඒ නිසා සම්පජඤ්ඤයට කොහොමඩක්වත් මේ විතක්ක ਵਿਚාර සම්බන්ධ නැහැ. සතිය තමයි සම්බන්ධ. ගරු ස්වාමින්වහන්සේ මේ ළඟ ප්‍රශ්නය මෛත්‍රී භාවනාවෙන් ලබන සමාධියත් සෝවාන් ඵලයෙන් ලැබෙන සමාධියත් යෝගියාට දැනෙන්නේ එක සමානවද මේ කරුණාවෙන් පහදා දෙන මේ নমස්කාර පූර්වකව ඉල්ලමි. මේ දෙකෙන් කොයි එකරි අත්දකලා තියෙනවා නම් මට ඉතුරු කෑල්ල ගැන හිතා ගන්න පුළුවන්. දෙකම ලැබලා නැත්නම් කවදාවත් කාපු නැති පළතුරක් ගැන කියලා දෙන්න හදනවා. මොකේට සම්බන්ධ කරලා කොහොමද සාපේක්ෂව කියන්නේ? එක්කෝ මෙයා කියන්න ඕනේ මට මෙන්න සෝවන් ඵලය ලැබුණා මට මේ කා පාට ලොකුවට පේනවා කියලා. අන්න එහෙනම් කියදයි ඔන්න මයිටි සමාධිය රතු පාටයි පුංචි කියලා කියනවා. මම කොයිද මේ ප්‍රශ්නේ මම මේ ඉදිරියට යන්නේ. දෙකම මනස. දෙකම ආශය තියෙන දේවල්. ඒ කොයිද මම සංසන්දනය කරන්නේ? ඇයි මගේ අඬු ගඩන්නේ? ඇයි මං අපහසුත්වයට පත් කරන්නේ? මොනවා කිව්වත් මං අවු වෙනවා. ඒක හොඳම වැඩේ තමයි අනේ මන් දන්නේ දෙකම නෑ බෑ. කායපක්ෂකම විතරයි මට කියන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් අහන්න අදාළ නැත්නම් කරුණාකරලා කාලීනාස්ති කරන්න එපා. මෙතන විශාල දෙනගක් කියනවා. ඒක ඊගාවටන මෛත්‍රී බුදු ආමරකාරට කියලා බුලත් අතක් දීලා වැදලා අහගන්න. මට ඉච්ඡත මේ සර්වඥතා ඥානයක් නෑ. මට තියෙන්නේ මේ යන්තම්කට ගාලා සතිය ඇති කරගන්න එකට තල්ලුවක් දෙන්න පුළුවන් කියලා හිතාන ඉන්න මෝඩකමක් විතර වෙන්න තියෙනවා. ඉතින් එහාට නම් මොකක්වත් නෑ ළඟ. ගරු ස්වාමින් වහන්සේ දිනක් මාගේ මිතුරෙක් මෙසේ ප්‍රශ්නයක් නැගුවේය. භාවනාව සඳහා හැම දිනාම හැම දිනාටම එකම කමඨහන ගැලපෙන්නේ නෑ නේද? පුද්ගලයාගෙන් පුද්ගලයාට රාග, ద్వේෂ, මෝහ පවතින ආකාරය වෙනස් නිසා ඒ ඒ කෙනාට ගැළපෙන ලෙස සුදුසු කමටහනක් දිය යුතු නේද කියා ඇසුවේය. මිතුරාට දිය යුතු පිළිතුර කුමක්ද? මා කෙරෙහි කරුණාවෙන් මෙය පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් අයද සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් Tamanට දැන් Taman මේ වගේ වැඩ පිළිවෙලට යන්නේ කෙනෙක් නම් මේ අත්දැකීම් වලින් තමන්ට සේවයක් වෙලා තියෙනවා තමන්ට අත්දැකීමක් ලැබිලා තියෙනවා තමන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ට තිබුණ අදහණිය අඩු වෙලා තියෙනවා තමන්ට තිබුණ ආතතිය අඩු වෙලා තියෙනවනම් කීයදාගේ මගේ කේන්දරය බලලා නෙමෙයි මටත් දුන්න මේ පොදු තැම්බෙන කැඳ ඇරියෙන් තමයි බිව්වේ ඔන්න මගේ බඩගින්න සංසුන් එච්චර ඔබට කියලා කීල බලපන් තමන්ගේ තියෙන අත්දැකීමේ කතා වෙලා නැත්තම් ඔන්න තමන්ට කිසිම අත්දැකීමක් ලැබෙන්නේ නැහැ කිසිම කුණ සාන්තියක් ලැබෙන්නේ නැත්තම් එන ඉතින් ඇත්තටම ඒ ඒ යාළුවා අහලා තියෙන මොඩේකේ ප්‍රශ්නය. මෙච්චර භාවනා කරන ලෝක මොනවාක්වත් ලැබෙන්නේ නැහැ. ඒ මනතෙන් ප්‍රශ්න අහුවාම ඉතින් අන්දේකින් අහුවා වගේ. එහෙම මොඩේක් නොවේවා මෙතන ඉන්න කට්ටිය. තමන්ගේ අත්දැකීමෙන් ඒකට කියන බුදුරජාණන් කියන අපදානීන සම්පායය. තමන් කරපු චර්යාවෙන් සපේලා උත්තර දෙන්න. මම ගියත් කවුරුත් දැනගන්නේ නෙවෙයි මම මේ පොදුවේ දෙන කැඳ ඇරියෙන් තමයි මාත් කිව්වේ මට මෙන්න මෙහෙම ආනිසංශයක් තියෙනවා. උඹටත් ඒක නිකන් දෙන්නේ. ඕකයි ආ අස්සයන් අම්බලන් යන්න ඕන කරන මොදිල බලපන් නැත්නම් නිකයි මොකෝ අපි ආවිනායකට නඩු නැහැ. ඒ නිසා තමන්ගේ චරිතයෙන් සම්පායනය කරන්න. තමන්ගේ චරිතයෙන් ලොකු සංස්කෘතික වේගකට සපයලා උත්තර දෙන්න. සපයලා උත්තර දෙන්නේ මට වෙච්ච දේ. ඉතින් ඒක න හැම කෙනෙක්ම මේ හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දිහා ඇවිල්ලා ආශයන්සේ ඥාණයෙන් බල්ලා දෙන්න හොඳයි. ඒක තියෙනවා නම් ඇති වැරද්දක් නැහැ. නමුත් ශාසනය දෙකම තියෙනවා. ඒ නිසා ඒ කෙනාට කියන්නේ මේ මට මෙහෙම වෙලා තියෙනවා. මට මේ මේ මිත්‍ය සාන්ති ලැබිලා තියෙනවා. මගෙත් ඔය කේන්දර බලලා නැකත් බලලා නෙවෙයි කමට අන්තුනේ පොසිටිව් එක මාත් ගත්තේ. වත් ගිහිල්ලා කරලා බලන්න කියලා තමන්ගේ චරිතයෙන් සම්පාදනය කළ ලේත මාත්‍රයක් හරි කතා කරලා. මායයටවත් කට උතර ඒක ඒක බලාගන්න ඒක එක්කනට උත්තර දෙනවට වැඩිය ඉතාම වැදගත් දේ තමන් අත්දකින්න දේ තමයි තමන්ට පිටකොන්දක් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඕලාරික කය තුල විඥානයේ පවතින්නේ කොහෙද? මොළයේ මිය ගියායයි වෛද්‍ය විද්‍යානුකූලව තීරණය කළ රෝගියෙකුගේ හෘදය යන්ත්‍ර අනුසාරයෙන් ක්‍රියාත්මක වේ. යන්ත්‍රය ක්‍රියා විරහිත කළ විට විඥානය පිටවිය. පුද්ගලයා මිය ගියා. යුතිය. එසේනම් විඥානයේ රඳන්නේ හෘදය ඇසුරු කරගෙනද පහදා දුන මැනව මාර්ගඵල ලැබූ පුද්ගලයාගේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයාගේ කෙලෙස් පිරි පෘථග්ජන පුද්ගලයාගේ චුති චිත්තය කෙසේ වේද? ইহත සිදුවීම් ඇසුරෙන් පහදා දුන මැනව. මේ ඔබ වහන්සේගේ අවසාන ආත්ම භාවය වේවායි පතමු. සාදු එතනින් ඉවර නෑ ස්වාමීන් වහන්සේ. මෑතක සිට මට নিরතුරුවම මරණීය මෙනෙහි වේ. මේ සියල්ල අතහැර ඉක්මන් කර දහම වටහාගත යුතුයයි සිතේ. සියලු දෑ කෙරෙහි කලකිරීමක්ද ඇතිවේ. උපදේශක් පතමි. තෙරුවන් සරණයි. නෑ ඒක අර මේ පළවෙනි කොටසේ විඥාණය කියනවායි කිය. විඥානේ චුත වීමක් ගැන මේ කෙනාට ඔප්පු කරන්න පුළුවන් නම් විඥාන කියන එක තියෙනවයි කියලා ඒක නැති කරන එක ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා ඉස්සලා බලන්න කොහෙද මේකේ නැ විඥානයක් තියෙනවා කියන එක ඔප්පු කරගන්න බලන්න. ඊට පස්සේ නැති වෙන එක ගැන බලතයි. ඒ නිසා ඉස්සලාම සාධනය කරන්න ඕනේ. අපි අනාත්මේ සාධනය කරන්න ඉස්සලා ආත්මේ සාධනය කරන්න. විඥාණයෙන් ගැලවෙන්න නම් ඉස්සලා විඥාණය අල්ලගන්න එපා. ඒ නිසා හුදුවට බලන්න වාඩි වෙලා ආස්වාද කරනකොට කොතනද විඥාණය තියෙන්නේ? ප්‍රසවාස කරන බෑන කොතනද විඥානය තියෙන්නේ. ආශ්වාස ප්‍රසවාසයේ මාරු වෙන තැන කොතනද විඥානය තියෙන්නේ. ප්‍රසවාසයෙන් ආශ්වාසයෙන් මාරු වෙන තැන කුඥාන තියෙන්නේ කොච්චර බැලුවක්වත් මොකක්වත් හම් වෙන්නේ ඒක ශූන්‍යයි තුච්චයි රිත්යි අනාත්මයි ඒකයි බුදු ජානසිකය. මේ තියෙනවා මරණයේදී කොයිද මාරු වෙනවා කියන ගත්තට පස්සේ නැති විඥානයක් ඇති කරගෙන අපි මේ හම්බෙන් බබා හම්බෙන් ඉස්සලා කේන්දර බලන්න හදනවා වගේ වැඩක්. ඉස්සලාම් බලන්න භාවනා කරනවා කියන්නේ හැම ඉරියව්වෙම කොතනද විඥානය කියන කටයුත්ත තියෙන්නේ. නැත්නම් ආත්මයක් හෝ හිතක් හෝ මේ තියෙනවයි කියලා හිතාගත්ත එකමත ඉඳගෙන අහන මේ ප්‍රශ්න රාශියම ඒවට කියන්නේ අභව්‍ය ප්‍රශ්න. පදනමක් නැති ප්‍රශ්න. ටිකක් හරි භාවනා කරන යාට තියෙන මේ හතර ඉරියව්ව කොයි වෙලාවෙ කොහොම බැලුවත් ඔයි කියන හිත අල්ලන්න පුළුවන් තරම් පාටක් ගඩක් රසක් නැහැ. ඒක නිසා ඒක ආත්ම ස්වභාවයෙන් තුච්ච රිත්ත අනත්ත පරතෝ ශුන්‍ය බයම තියෙන නැස්චාත්පද ඒක පිළිබඳ අංගීමක් නැතුව විඥානයේ තියෙනක තියෙනවා බලලා දීපන් කිව්වට කවුරුත් එන්නේ රණ්ඩුවට භාවනා කරන කෙනෙකුට මේක මතුවෙන ප්‍රශ්නයක් නෙවෙයි මතු නොවන විදිහ තමයි සර්වචනාංශයේ මේ භාවනා කර්මස්ථාන දීලා තියෙන ඔප්පු කරලා තියෙන්නේ ඒ වගේම මේ චුතිසිත පිළිබඳ ප්‍රශ්නේ එන්න නම් මේ ආත්මය කියන එක මම දැන් මම වෙමි මම මෙතන ආත්මයක් කියනවා කියන අනා ආත්ම සංකල්පයෙන් අහන ප්‍රශ්න. බුදුසසුන කියන මේ ප්‍රශ්න බාරගත්ත ගමන්ම බාර ගන්න එකන අවුලයි. ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ පදනම වැරදි. ඒ වෙනුවට කල යුත්තක් බුදුසසුන පෙන්වනවා. ඒ නිසා මේ මගේ ආත්ම අවසාන ආත්ම භාවය කියලා පැතුවට මෙයාගේත් අවසාන ආත්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කරුණා කරලා. අරියස්සෝ එකපාරක් අපි මේ මූලික බණපටිය අහලා ටිකක් යොදලා බලන්න යොදලා බලනකොට යන යන පියවරෙන් ඔය අපිව හිතන කියන විඥාණය හුදු මායාවක් පමණක් මිස එහෙම පවතින නිත්‍ය සුඛ සුබ දෙයක් නොවන බව තේරුණාට පස්සේ ඒක පිළිබඳව බයක් චරිත කතාගේ තීමක්, කතන්දරගේ තීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කලියුත්ත දීලයි අපි කතා කරන්නේ. එහෙම නැතුව මේ තීරණ දෙයක් නාස්තික දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ කමටහනට හිත යොදලා භාවනා කිරීම ටිකක් කරන්න කියලා ඊටාම කරුණාවෙන් විස්තර කරන්න කියලා. අවසරයි ස්වාමින්නි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ගිය විට සිත ඇඟ ඇතුළටගෙන ටික වේලාවක් ප්‍රාණයාමය වඩන විට එය නොතේරී යයි. එවිට දනිමියයි බලා සිටින්නේ සිත දෙසද? පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගේ විදර්ශනා භාවනා බණ CD තැටිය ඇසුෙමි. එහි ප්‍රාණයාමයේ නොතීරී ගිය විට දකුණු අතෙහි අල්ල උදරය මත තබා ප්‍රාණයාමයේ සිදුවේදයි බලන්නේ යයි පැවසේ. එය කරන්නේ දනිමියයි සිටීමට පෙරද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඔබට දීර්ඝායුෂ වේවා. මේකේ වචන රාශියක්ම පටලවාගෙන නැත්නම් මේ වචනාර්ථ ඉක්මොල ගිහිලා තියෙනවා ප්‍රාණයාමයේ කියලා වචනේ පාවිච්චි කරන්නේ මේක Hindu ආගමික ප්‍රාණයාමයේ කියනවා බුදු ආමර පාවිච්චි කරේ ආනාපානයි කියන එක පෙන්නනවා. ඒ ප්‍රශ්නේ මේ ප්‍රාණයාම කතාව විස්තර කරන්න නෙවෙයි. දෙක නිදර්ශනයක් වශයෙන් පෙන්වගේ හුස්ම ගැනීම ආනපානිය හෝ පිම්බීම හැකිලිම දෙකම අරමුණු වෙන්න පුළුවන් පිම්බීම හැකිලිම කරන එක නාට පටන් ගන්නකොට පිම්බීම හැකිලිම වැටෙන්නේ නැතිනම් වම් අත තියාගන්න. ඉතින් මේ කරුණු හතර පහම පැටලියක්. ඒ නිසා හොඳම වැඩේ මේ ආපු බණපටිය නැවත සැරයක් අහන්න. ඒකට ඔය ගැටසුන ලියනකොට මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඒ විදර්ශනා බණපටි නෙමෙයි අපි කියන්නේ මේකට මූලික කමඨාන උපදේශ කියලා. ආනේ බණපටි ආයසරයක් අහන්න ඔන්න මං කියපු තුන් තැන පටලවා ගන්න කිව්ව. ඒකට උත්තරය හම්බුනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා සිතින් කය දිහා බලාගෙන සිටියේදී යම් වේලාවක ආනාපානය අරමුණු වන විට මාහට පපුවේ මැද කොටසින් ඉහළට පහළට යන්නක් මෙන් දැනේ. අප එය ආශ්වාස ප්‍රශ්වාස ලෙසින් මෙනෙහි කළ යුතුයද නැතිනම් ඉහළ පහළ යාම දෙස බලා සිටීම සිතින් බලා සිටීම පමණක් කළ යුතුයද ටික වේලාවකින් පපුවේ මැද කොටසේදී හුස්ම ඉහළ පහළ යන වේගයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්නාක්සේ දැනි සියුම් වී යයි එවිට කුමක් දෙස සිතින් බලා සිටිය යුතුයද මේ අවස්ථාවේදී සිත ලීන භාවයට පැමිණ නිදිමත ගතියක් දැනේ. පරයන්කේ සිටියා ඇතියයි දැනේ. මෙයින් මිදී පරයන්කේ දිගටම රැඳී සිටීමට උපදෙසක් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු මේකේ තමන්ම ප්‍රශ්නේ අහලා මම හිතන සාධාරණ උත්තර දීගෙන කියනවා ඒ පපු ප්‍රදේශයේ දැන්න මේ ඉහළ පාර යන ගතිය නතර වුණාට පස්සේ බලන්නේ මොකේද කියලා ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ කියනවා එතකොට හිත ලීන වෙලා සංගවි යන ගතියක් දක්වනවා කියන්නේ. ඒ කියන්නේ කඩේට වෙලා තියෙනවා. ඒ වගේ තැනකට ගියාට පස්සේ මට ඉස්සර ප්‍රශ්න ඇහුවා වගේ එක බීජිකාවක් පහළ වෙනවා. එතනට මේ අරමුණ තුනී වෙනකොට සතුටක් පහළ වෙනවා. එහෙම නැත්නම් තේරෙනවා හිත සංගවි ගන්නවා තේරෙනවා. ඉතින් මොන මොන හරි තේරෙන දේ අනුව තමයි කමඨාන සුද්ධ වෙන්නේ. ඊට පස්සේ දැනගන්න තියෙන්නේ මේ වගේ දීන භාවය කියන්නේ අරමුණ ගෙවිගෙන යනකොට හිත සැඟවි ගන්න ගතිය දීන භාවයටපත් වීම නිදීන කියන වචනත් උඩ පාවිච්චි කරනවා ලීන නිදීන කියන පද දෙක වෙනවනම් දැන් දැනගන්න ඕනේ මෙතෙන්ට එනකන් පවතින සතිය පවතින වීර්යයක් මයි ළඟ තියෙනවා මෙතනින් එහාට සතිය ගෙනියන්න වීර්ය දෙගුණ කරන්න ඩබල් ඩෝස් දෙන්න ඕනේ නැත්නම් බූස්ටර් ඩෝස් එකක් දෙන්න ඕනේ ඉතින් ඒකට ඒ වීර්යය ඉතරට ගෙනියන්න අවශ්‍ය ශක්තියයි මෙතන ඕන කරන්නේ. වීර්යයයි ඕන කරන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර දෙනවා ආරම්භ ධාතු වීර්ය පක්කම මේ ආරම්භ ධාතු නික්කම ධාතු වීර්යයක් වඩපත් කරන්ඩ යෝගාවචරය තුළ ඇතුලේ ශක්තිය තියෙනවා. ඇතුලේ බැටරිය charge වෙලා තියෙන්නේ. තියෙන්නත් ඇති මේ වෙලාව. නමුත් ඒක වැඩ වෙලා නැහැ. ඒ නිසා අපේ ලොකු සාමිච්ච මතක් කරේ මේක සැරයක් දෙසයක් වුණ කෙනෙක් නම් තුන්වෙනි දවසේ ඉස්සරහට යනකොට මට මේ වගේ අරමුණ සංසිඳනකොට සැඟවී ගන්න ගතියක් එනවා ඒක හොඳ නෑ මම ඒ වෙලාවේ ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා එහෙම වෙන බව දැනගෙන හිත අවදි කර ගැනීමට තමයි ප්‍රබුද්ධ කරනවා කියන්නේ බුදු වෙනවයි කියලා කියන්නේ අවදි වෙනවයි කියලා කියන්නේ අඛණ්ඩ සතිය කියලා කියන්නේ ඒ නිසා මේක අපේක්ෂා කරගෙන යන්න එනකොට ඉන්දට වැටෙන වෙනුවට වීර්ය කිරීම හරහා නැත්නම් හිත රත් කිරීම හරහා මේක දිහා බලන්න හිටියොත් තේරෙයි අපේ හිත අවදි වෙන්නේ කෙලස් තිබුණොත් පමණයි. අපි මෙච්චර උනන්දුව දඟලන්නේ විශාල කෙලස් ප්‍රමාණයක් සාධන සාධාරණ කිරීම සඳහා කරන ප්‍රයත්නය. කෙලස් නැති වෙච්ච ගමන් හිත ලීන වෙනවා. එක්ක නිින්ද කියලා කියනවා. ඒ කියන්නේ තරම්ම අපේ හිත මාර්ගපාක්ෂිකයි. ඒ නිසා බුදුහාමුදුරුව හරි නිසා කෙලස් නැත්තරකට ගෙනියනවා తాවකාලිකව. එතෙන් යනකොට හිත කච්චපයි. එක්ක බය වෙනවා, එක්ක නිදා ගන්නවා, එක්ක නැත්නම් අයියෙන් හුස්ම ගන්න හදනවා. මේ ඔක්කොම ආරක්ෂකයි. මේක දැනගෙන ගියොත් ඔය එකටවත් අහු වෙන්නේ නැතුව මේක දිහා උනන්දුවෙන් බලන්න පුළුවන්. ඉර පායනකොට අහඳ බැහැගෙන යනවා. හඳේ ආලෝකය අඩු වේගෙන යනකොට වටපිට බලන්නේ නැතුව හඳ දිහාම බලන්නේ ගියොත් ඉර බෑවට පස්සේ කොල්ලොන්දයක් වාගේ හඳ තියෙන අහසේ. ඉර බහිනකන් ඉරබට දරුව හොඳට බලන්නේ හිටියොත් තමයි තේරෙන පටන් අර ගන්නව නෑ උදාතරුව බලා හිටියොත් තේරෙනවා ඉර නැග්ගත් උදාතරුව තියෙනවා එතකොට ඒ වෙන්නේ මේ බහින වෙලාවේ අත නෑර බලන්න හිත ලීන වේගනේ යනකොට අත නෑර ලෑස්ති බලන්න හිටියොත් අපි මේ දෙකක් දැක්කේ නෑ කියන ගොඩාක් කර්මකට දොර ඇත ඒ නිසා මේක වටිනා සංදිස්ථානයක් කරගෙන ඒක පාවා දෙන්න එපා පාවා දෙන්න නැතුව මේක ගොඩ ගැනීමේ ඒ කියන්නේ සූදානම් මනස ලෑස්තිලා යන එක ලෑස්තිලා ගියාට පස්සේ මෙයාම සම්පූර්ණ වෙන කතාවක් කියයි. එහෙම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය කෙලින්ම භාවනාවට අදාළ ප්‍රශ්නයක් නොවේ. 1. සූත්‍ර පිටකෙහි සූත්‍රාන්ත්‍ර යයි සඳහන් වෙන්නේ ඇයි? 2. එය සෞතාන්ත්‍රික වාදයේ ආරම්භයට සම්බන්ධයක් ඇද්ද? ඒ කියන්නේ ඉස්ලාම අභිධර්මය තමයි බුදුජානකගේ ගැඹුරු ධර්මය කියන හදනකොට ඒකට විරුද්ධව නැගී හිටියන සූත්‍ර වල ඔක්කොම තියෙනවා සූත්‍රයෙන් වැඩ ඉවර කරන්න පුළුවන්. සෞත්‍රාන්තිකයි. ඊට පස්සේ ඒක සෞත්‍රාන්තික නිකාය කියලා එකක් හදාගත්ත මේ පසුකාලීනව ආපු ඒ අභිධර්මය නැත්නම් ඒ ඒ කියන දාර්ශනික පැත්තට වැඩිය සූත්‍ර වල තියෙන පැත්ත බෙහෙත් තුඩුවක් වගේ කතාවේ වගේ වගේ ඒක තාදරලා බොන්න පුළුවන්. අභිධර්මයේ අවිලා මූල ධර්මයක්. එහෙම නැත්නම් ඒක දර්ශනයක්. අන්න ඒකට ඉතිහාසයේ ඇති වෙච්ච විරුද්ධ මතයක් තමයි සෞත්‍රාන්ති කියුවේ. සෞත්‍රාන්ති කියන්නේ නිවන දක්කටම යන නිවන දක්කින්නම යනකම් සූත්‍ර ඇති. ඕනේ නෑ අභිධර්මයක්. ඕනේ නෑ විනයක්. සූත්‍රකරණාට විනය හැදෙයි, අභිධර්මයේ හැදෙයි, සූත්‍රයෙන් වැඩ ඉවර කරන්න පුළුවන් කියන මතයක මේ ඇතිවෙච්ච මූලික මහායාන නිකාය 18න් එකක් සෞත්‍රාන්තිකෝ කියනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම ආනාපානය දෙස බලා හිඳිමි හිඳීමයි කරන්නේ. හුස්ම රැල්ල සියුම්ම දැනෙන අතර ඊතා සියුම් වී නොදැනී යන තරමට සතිමත් වන අවස්ථා කීපයක් කිහිපයක අපායේ සත්වයන්ගේ කෑගැසීම් ඇසුණා. එවිට සසර එවිට සසර බිය තදින් තේරුණා. එය මට භාවනා නොකරන අවස්ථාවේ හුදකලාවේ සිටින විට වරින් වර ඇසෙනවා. කලකිරීමක් එයට ලියැලෙනවා. ටික වේලාවකින් කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරනවා වගේ දැනෙනවා. නමුත් තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ විසින් දේශනා කළ කරණීය මෙත්ත සූත්‍ර දේශනා තිබේ නම් මා විත ලබා දෙන සේක්වා. මේ తত্ত্বය පැහැර ඇර ගැනීමට කැමැත්තෙමි. ඉදිරියට යෑම සඳහා උපදෙස් පතමි. නිවනින් සැනසේවා. මේක පටලවිල්ලක් තියෙනවා මේ අපායේ ළඟ ඉඳලා ආපු කෙනෙක් නැත්නම් කොහොමද දන්නේ අපායේ කියලා. ඒක නිසා මේ වගේ නම් කිරීමේදී පරිස්සම් වෙනවා. ශනමාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදී දේවතාවෙක් සර්වචරස ළඟට ඇවිල්ලා කියනවා තිතිමත් චන්තිකේ කාලේ පක්ඛීසු සග්නිවේසේසු ශනමාන ප්‍රහාරඤ්ඤං භයං මේ උප්පජ්ජති කියලා. පක්ෂීන් පවා ඉසුරුලන රාත්‍රී මධ්‍යම යානයේ වනය දෙක දුන්නා. දෙදරුම් කණ්ඩ ගන්න. වණෙන් විශාල අඬක් එනවා මට බයයි කියලා. බුදුරජාණන් සඳහන් කර තියෙනවා තිති මජ්ජත්තිකේ කාලේ පක්ඛී සංනිවේසේසු සම්මානනෙ වේලපචන තියෙන ප්‍රහාරඤ්ඤ පීති සා සංජනනං නම කියලා. බුදුරජාණන් සඳහන් කරනවා වනයේ සත්තු පවා නිස්සද්ද වෙනකොට වනයේ රෞරණ ගන්නාදී රැවුනනවා මට ඒක සුකූ සතුටක් මට ඒක උදේකලාවක්. එනිසා ඒක කෙලෙස් සහිත කෙනාට බයකුත් සත්පුරුෂයාට උදකලාවේ ලකුණුකුත් වෙනවා. කෙලෙස් සහිත කෙනාට ඒක තනිකන් දෝෂයක්. සත්පුරුෂයාට ඒක විවේකයක්. කෙලෙස් සහිත කෙනාට මං කොන් වුණා, තනි වුණා කියලා අදහසක්. සත්පුරුෂයාට ඒක දැනෙන්නේ මට අවශ්‍ය කරන විවේකයේ උදකලාව සාමයේ ලැබුණා කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් ගොඩාක් බෞ බඩහිර මත තියෙනවා, ලෞකික මත තියෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරා ඒක ඉංග්‍රීසි පොතක් පරිවර්තනය කරලා අපි හිතන දයක මුද්‍රණය කරනවා සිංහල භාෂාවේ ওই පටලවිල්ල මේ භාවනා කරන අයට නිතර හම්බ වෙන දෙයක් සමහර විතර එලි කරන්නේ. එතකොට එක්කෙනෙක් අන්තයට යනවා ඒක මේ අපායේ සද්දේ එහෙම නැත්නම් කොන් වෙච්ච සද්දයක් මෝස් මුස්පෙන්තු සද්දයක් තනි වෙච්ච සද්දයක් කියලා. සර්වඥාසීකට කියන්නේ හුදේ කලාව විවේකය. ඒක නිසා මේක පිළිබඳව තියෙන මේ අපාය සද්දේ කියන එක හෝ කර්ණමිත සූත්‍රයේ සද්දේ කියන එක මනෝවිකාර බවක්. මේක තියෙනකොට මේකට ලෑස්තිලා ගියාට පස්සේ මේක තමයි හුදේකලා වෙච්ච බාට ලකුණක් කියලා ගත්තොත් ඕන තැනක් ගන්න. ඉතින් එතකොට ඕක නැති කරන්න උත්සාහ කරන්න ඕන. ඕක වැඩි කරන්න උත්සාහ. එනිසා මේක පිළිබඳව අවබෝධය ඇති කරගන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ලංකාවේ තේරවාදය. ඉතින් රටවල ගොඩක් අඩුයි මේක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මම පරිවර්තනය කරපු පොත මම නම් නෙවෙයි ඇත්තටම පරිවර්තනය කෙරුවේ මම මැදිහත් වුණා. ඒක මේ අමරෝ කියලා අමරාවතියේ ඉන්න ස්වාමීන් වහන්සේ තමයි කියපේක. මොකද භාවනා කරන අතර මේක නිතර හම් වෙන විශේෂයෙන්ම අමරාවතියේ කියලා භාවනා කරපු කිසිම කෙනෙකුට මේක මග අරින්න බෑ. ඒක නිතර කතා කරන මේක. ඒක නිසා මේකට බය වෙන්න එක නෙවෙයි කරන්නේ මේක වැඩිවීම සඳහා උනන්දු කරන්න. එතකොට තමයි සුදකලාව කියන එක තේරෙයි කියලා මම විශ්වාස කරනවා. අවසර ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෑතක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාවට යොමු වූ අයෙක්මි. භාවනාව කරන ඇතැම් අවස්ථාවලදී ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ල ඊතා දිගුවත් හුස්ම රැල්ල වේගයෙන් කෙටිවන ආකාරයක් දැනේ. විතක හුස්ම රැල්ල නැවතී යයි. ඉන්පසු නැවත හුස්ම රැල්ල ඊතා සියුම්ම දැනේ. නැවතත් තීව්‍රව දැනේ. ආශ්වාස රැල්ල හා ප්‍රශ්වාස රැල්ල අතර නැවතීමක් දැනේ. මේ අවස්ථාවේදීත් බාහිර ශබ්ද මට ඇසේ. සිතට සිතවිලිත් නැගේ. නමුත් මගේ සිත නැවත ආයාසයෙන් තොරවම සුහුස්ම රැල්ලට යොමු වේ. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට මා භාවනා කළ යුතු ආකාරය පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් සියලු ධර්ම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවායි පතමි. ආයසිකින්තරව හුස්මට හිත එන එකට කියන්නේ සතුප්පාදේ කියලා භාවනා කරපු කෙනාට මේක ටික දවසක් යනකොට බුද්ධියට සින්න වෙනවා. කොහේ පිට ගියාද? උතුම් කට්ට කරකෝ වගේ ආය වැටෙන්නේ ආනාපාන. හුඟක් භාවනා කරන්න ඕනේ දෙන්න. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා කොහේ ගියත් අරසාව කියන්නේ මේකේ. දැන් මේ වෙලාවේ හුඟක් ආනාපානෙ නැහැ. කිකෙවිලා. ඒ වෙලාවේදී සද්ද වේදනා හිතවිලි තියෙනවා ඒව හිතර ගන්නෙත් නැහැ. අනායාසයෙන්ම තියෙනවා අම්මා ගොඩකට ගියා වගේ. ආව තමගේ පැලසට ගියා වගේ. මුවා තමගේ පැලසට ගියා වගේ විවේක තැනට හිත වැටෙනවා. මේක බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා. දන්න නිසයි කියන්නේ එකක් අල්ලපන් ලෝකේ තේරම අතහැරලා ඒක ගෙවෙනකම් ඵලයක්. අල්ලගත්ත දේ ගෙවෙනකම් ඵලයක්. ඒකෝට මේක අල්ලගෙන නිසා කලින්ම ලෝකේ අතහැරියා. ඊට පස්සේ මේකත් අතහැරපුවාම ඔබට එනවා තැනකට ඕක තමයි මේ මනුස්ස ලෝකෙදී ලබන්න පුළුවන් රූප සම්බන්ධ නිවන. රූපස්කන්ධ වෙන විතරයි. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ මේක හොඳම සාතිකයක්. මෙයාට වේදනා ස්කන්ධයේ නිවන ලබන්න පුළුවන්. සංඥා ස්කන්ධයක් ලබන්න පුළුවන් සංස්කාර ස්කන්ධය ලබන්න පුළුවන් විඥාන ස්කන්ධය ලබන්න පුළුවන් එනිසා මේක හොඳට හුරු කරගන්න ඕනේ Tamange හැබෑ නිවන බවට වැඩි වේලාවක් දවසේ නැත්නම් වැඩි වේලාවක් පරියන්කේ මේක නිතර නිතර ලැබෙන බවට වග බලා ගන්න. එතකොට Tamange තේරෙන්නේ මේක ඉන්නා තාකල් ආතතියක් නැහැ. මේක ඉන්නා තාකල් ආයාසයක් නැහැ. මේක ඉන්නා තාකල් මානසික අසහනයක් නැහැ. මොන අරමුණේදී ඉන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි සතියේ තියෙනවා. මොන අරමුණේ දින කියලා දන්නේ නැහැ සමාධිය තියෙන. ඒ නිසා මේ සතියද කියනවා අනිමිත්ත සතිය. අනිමිත්ත සමාධිය කියලා. මේක හරියට ආකාශයට උඩ දැම්මට පස්සේ අහසේ හිටියා වගේ වෙනවා. මොකේ හිටියද නාලම්බණයක් නැහැ. එල්ලිලා නැහැ මොකේවත්. නමුත් හිතලා තියෙනවා. මේක අභියෝග කරන්න එපා. මේකට කැමහන්න එපා. නැවත නැවත මෙතන ගිහිල්ලා මේක වශී කරගන්න, උහුරු කරගන්න, සිද්ධි කරගන්න සීසන් කරනවා කියලා කියන්නේ කරනකොට තමයි තේරෙන්නේ මෙතෙක් කරපු ලෝකේ ධර්ම වලින් මේකට මුකුත් කරන්න බෑ. Tamangeema ක්‍රමසාවිදි වලින් මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා මේක උහුරු කරගන්න. ඊට පස්සේ භාවනාව නාම පැත්තට ඉබේම අරගෙන යනවා. මේක තමයි අපි මෙතෙන් යනකම් අපිට කළ යුත්තක් තියෙනවා. ඉන් එහාට භාවනාව අනායාසයෙන් කරන්න පටන් ගන්න. හැබැයි මේක හොඳට හුරු කරගන්න ඕනේ. මේක නිකන් ආරියට බයිසිකලයක් පදිනකොට ඒකේ සමබර භාවය හුරු කරගන්න ඕනේ. වේගය වැඩි වෙනකොට සම්බර භාවය ඉබේ වෙනවා. නමුත් ඒකට වග කියන්නේ. ආන ඒක ඒක වෙන ඉතින් දෙන්න තාක්ෂණික තොරතුරු මොකුත් නැහැ. වෙච්ච කෙනාට කියන්න පුළුවන් මේක නැවත නැවත බීම සඳහා උනාට පස්සේ වැඩි වෙලාවක් ඉන්නේ සිටීම සඳහා සිටි කර ගැනීම සඳහා වශී කර ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ ඊළඟ එක ප්‍රශ්නයක් නෙවෙයි යෝජනාවක්. ගරු ස්වාමින් වහන්සේ බොහෝ දෙනා දවල් 12ට පමණ වන විට දානයගෙන අවසන් වන නිසා සක්මන 12ත් එකක් දක්වාගෙන හවස වැඩසටහන පැය භාගයකින් ආපස්සට ගන්නා මෙන් යෝජනා කරමි. ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා මට එච්චරම තේරෙන්නේ නැහැ. මොකද සමහර කාලවලට අවුරුද්දේ 12න් පස්සට යනවා මධ්‍යම. සමහර කාලවලට 12න් ඉස්සරහට යනවා. ඒක නිසා අපි හරියටම 12 තිබ්බොත් ආරණ්‍ය කටයුතු කරන්න බෑ. ඒක නිසා අපි මධ්‍යන්නේ මේ වෙනවා. දැන් අපි ඉන්නේ 12 22 තමයි මේ දවස්වල මධ්‍යන්නේ. 22ක් 23ක් මේ දවස්වල පැනලා තියෙන්නේ. ඒ නිසායි ওই පැය භාගයේ ග්‍රේස් පීරියඩ් එකක් කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු පුරාම යන්න අපිට මේ වගේ පොඩි පොඩි time saving නැත්නම් day time saving වැඩ පිළිවෙලක් තියෙන ඉතින් මේ කලින් ගෙදර යන්න ඕනකම දන්නේ නැහැ ඕනකම. ඒක නම් කියන්න තියෙන්නේ මේ ඉතින් හැන්දාවට ආප්පටියක් හදලා තියන්න කිව්වනම් ඔක්කොමලා ඉන්නේ. ඒ නිසා ඔය යන අතේ යන්නේ. විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ මේ අදහස් මත ඉඳගෙන නැවත යෝජනා කරන්න ඒත් මට යෝජනා කරන්න එපා. මෙහි වැඩසටහන් සංවිධානය කරන සංවිධායකයන්ට තමයි යෝජනා කරන්න තියෙන්නේ. මම සාමාන්‍ය කාලසටහන ගැන ඉච්චර ඉලවන්නේ විසන්නවනේ අනේකටම නෙවෙයි මේක පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා මේ මතය දැඩිශී ගන්නවා නම් කල යුත්තක් කියලා හිතනවා නම් සංවිධාන පක්ෂයට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. අද මේ කරපු වැඩසටහනේ පටිගත කිරීම තව දවස් 3කින් විතර අර ධම්ම නිවුස් ලෙටර් කියන එකත් එක්ක ලැබෙයි. ඒ මේ මීළඟට ලැබෙන මේ නිවුස් ලෙටර් එක ගොඩක් ස්වාමින්වහන්සේගේ වැදගත් කරුණු වගේක් සඳහන් වෙනවා. දැන් එකක් තමයි දැන් අද අහපු ප්‍රශ්නවල ගොඩක් තිබ්බ සමානකමක් තිබ්බා. ගිය අවුරුද්දේ ස්වාමින්වහන්සේ බ්‍රොම්ලේ එංගලන්තයේ බ්‍රොම්ලේ රිට්‍රීට් එකේදී කරපු එක ප්‍රශ්නයකට දුන්න එක උත්තරයක් මට හිතුණා ඒකට එකතු කරන්න ඕනේ කියලා. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ මේ අද තිබ්බ ඒ ගලා යාම තවත් තීව්‍ර වෙයි ඒ පැහැදිලි වීම. ඒ වගේම ස්වාමින්වහන්සේ විශේෂයෙන් කරන කාරණා වගේකුත් කියවෙන කාරණා වගේකුත් ඒ ඒ නිවුස්ලෙටර් එකට ඇතුළත් වෙනවා. නිවුස්ලෙටර් එක දැනට ලැබෙන්නේ නැති කට්ටිය gamsara.org එකට ගිහින් හෝම් පේජ් මුල් පිටුවට ගිහින් දකුණු පැත්තේ උඩ පැත්තේ තියෙනවා රෙජිස්ටර් වෙන එක නම දාලා first name and surname දාලා ඊට පස්සේ email address එක දැම්මහම දින 3ක් ඇතුළත විතර මං ඊළඟ newsletter එක අරින්න බලාපොරොත්තු වෙනවා. එහෙම එහෙම නැත්නම් මේ ඒ ඒ ධර්ම කරුණු ලැබීමට කැමති කට්ටියගේ email ලයිස්ට්ුවක් හදලා මේ සංවිධායකයට බාර දෙන්න. එතකොට ඒගොල්ල අරුණත් එක්ක සම්බන්ධ වෙලා ලයිස්ටර තමයි මොකද ඔය අරුණ කියන විදිහට හෝම් පේජ් එකට ගිහිල්ලා දකුණු උඩු කෙළවරේ හොයනවා කියන එක ඔක්කොටම සමාජලාට තේරෙන්නේ. ඒ නිසා කාට හරි කැමති නම් ඒතරතුරු ලබන්න ඒකට කවුරු හරි ඉදිරිපත් වෙලා ඒ ඊමේල් ඇඩ්‍රස් එක අරගෙන ඒක මේ සාමාන්‍ය මද දැනුම තියන අය වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්න දන්ත සංවිධාන පක්ෂය ඒක කරලා දෙන්නේ කියලා මම හිතයි. හොඳයි අපි පොඩි ආම්රණ්ඩ මතක් කරමු. වැඩසටහන නිමාව සටහන් කරන විදිහට කරලා දෙන්න. යන්තං සන්තං පදං අපි සමිච්ඡේ කුජෝ චසෝ යෝචේ සුවචෝ චස්ස මුදු අනතිමානි ඕච සුබරෝච අම්බ ඉච්ඡෝච සල්ලෞක බුද්ධි ඉන්ද්‍රියෝච නිපකෝච අම්බ ගම්බෝ කුලේසු අනනුගිද්ධෝ බුද්ධං සමාචරිය කිංචියේන විඤ්ඤෝ පරිඋපවදෙය්‍යොං හේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු දුකිතත්තා යේ චිපාන භූතත්ති තසාවාතාවරාවා අනවශේෂා දීඝාවායේ මහන්තාවමච්චිමාරස්සකානුක දිඨාවායේව අන්දිඨායේ ච දුරේ වසන්ති අවිදුරේ සම්භවයේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතා නකරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මාතා යථානියං පුත්‍රං ආයුෂායේක පුත්ත මනුරත්තේ එවං පිසම්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණ තංච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණ ධං අදෝච තිරියං චේ අසංගාධං අසපත්තං සිද්ධාං කරං නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය ඒතං විහාරං ඉදමාවෝ අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ආ නයි ජාතු ගම්බසියං පුනරියති සක්තාච බුම්මඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නිශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ත්වං සදාති මේ පින් අනුමෝදන් වේවා ඊගේ යාති මේ පින් ලබා සුවපත් වේවා යනාසින්තු ඊගේ යාති සත්‍යින්දු නාතිනං හෝතු සුඛිතාවන්ත ඥාතයෝ මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපත්ත්‍ය ඉමිනා කුඤ්ඤ කම්මේනේ මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමියේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන පත්‍ත්‍යා ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු අපගේ ඉතාලක් අනුමංගාවේ මෙල භාවනාවේ සතහන අද දිනේදී මෙහි වූ නීතිරිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන උදීකම ධම්ම දේවනායක මහඳුරන් වහන්සේට තව චිරාත් කාලයක් මෙවැනි කටයුතු මෙවැනි ප්‍රාර්ථනික මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා විදුක් නිරෝගී භාවයේ සැලසේවා කියලා සාදුනා සාදු සාදු සාදු හැකිතාක් ඉක්මනින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුක්ඛාසාති සියලු දුකින් අත මිදී ලබන උතුම් නිවන් සුවය අවබෝධ කර ගැනීමට අද දිනේදී මේ සිදු කරන්න දේශන උතුම් පිටුම සදා හේතු ආසනා වේවා කියලා අපි හැම දිනම එකට නායක හම්බුරන්නේ සිට වන්දනා කරමු Thank you. සෝපට්ඨිතා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතා සාදු සාදු කතං පුඤ්ඤං සාදු සාදු අනුමෝදාමි ඕකාසදාරත්තේන කමාමි කමිතාපා සෝපච්චිත්තා සෝපච්චිත්තා සතියම් විෝසාස කමාමි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු